ගං ගං ගං ගං ගං ගරිස ගරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා. Thank you. සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා සිය ශික්ෂිත හඬමාදුරින් අප සමන් සුවපත් කළා වූද පරාර්ථකාමී දැනුම් පෝෂණයෙන් සිහිර සංගීත ක්ෂේත්‍රයේ පෝෂණය කළා වූද ජනකී හඬද සරදකී හඬට හෙළ මියසේ පරේෂණ සංගීත අත්හදා බැලීමට චිත්‍රපට ගීත ඔපෙරා සංගුණි වැනි ප්‍රබල සංගීත ආඛ්‍යානන්ද පෝෂණය කළ අයිබෝටෙන්ස් නම් වූ විශිෂ්ටයා පිළිබඳව සිය සංගීත ජීවිතයේ වසර 65ක ස්වර්ණ මුද්‍රාව පිළිබඳ යලි කියවීමයි මේ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවයේ ස්වදේශීය වටා අයිබෝ ඩෙනිස් යලි කියවයි ඒ මොහොතෙම එක හුස්මක උපදිනවා ගිනි රස්නය සීතලින්ම දේවර් සූරසේන මහත්මාට නොලැබුණු ඇසුරක් ලැබුණාද හෙළහුල හරහා සුල්තාන්ට එහෙම නැත්නම් අයෝඩින්සුන්ට ඒ නිසා දාර කියන භාෂාව ගැීමේ ඒ ප්‍රවීණතාවයට උන්ට ලං වෙන්න හැකියාව ඒක යම් බලපෑමක් කළාද මම හිතන්නේ කම නිවැරදි හිමානන්ද මේ දැන් සුනිල් සාන්ත ඉන්දියාවේ ඉඳලා උත්තර ಭಾರತೀಯ රාගද්වාරී සංගීතය ඔහු ප්‍රගුණ කර ලංකාවට එන්නේ. සුනිල් සාන්තයන් ලංකාවට පැමිණෙන අවස්ථාව වෙන විට මේ ඔහුට මුණ ගැහෙනවා මේ හෙළහවුල නැමැති භාෂාව සහ ජාතික පුනරුද්ධ ව්‍යාපාරයේ පුරෝගාමී ආවන කුමාරතුංග මණිදාසයන්ගේ සංගීතය සම්බන්ධයෙන් හෙළමිය ඇසිය කියන කෘතියේදී ඔහු දක්වන සංගීතය සම්බන්ධයෙන්ුත් විශේෂම මේ අර අනුකාරකත්වයෙන් මිදීම තමයි මේ කුමාරතුංගයට තිබුණු විශාල උවමනාව. ඒ අනුකාරකත්වයෙන් මිදීමේ උවමනාව පිළිබඳ සංඥාව මුලින්ම නිල්සන්තයන් වටහා ගන්නවා කුමාරතුංග හරහා. එතකොට එතෙන්දී තමයි මම හිතන්නේ සිංහල භාෂාව කියන දේ මේක මේ සංගීතය ප්‍රගුණ කරපු මම වගේ නෙමෙයි මේ ඉන්දිකා සහ නදීක හොඳටම දැනගති උත්තර ಭಾರತೀಯ සාගදාරි සංගීතය තුළ සිංහල භාෂාවේ ඒ ධ්වනි ගුණේ ප්‍රකාශ වුණේ නැහැ. සමහර ස්වර සමහර භාෂාවේ සමහර අක්ෂර උච්චාරණය වුණේ නැහැ අත් වශයෙන්ම. ඒවා මේ යටි පෙළකින් ඒ භාෂාව මිය ගියා. එතකොට කොහොමද මේ හැඟීම් ප්‍රකාශනයක් ආවේ? භාෂාවේ හැඟීම් ප්‍රකාශන ආවේ නැහැ. මුල් වතාවට මේ වහල් යදමින් මුදවා ගැනීමේ ඊටමත්ම ඓතිහාසික අවශ්‍යතාව කුමාරතුංග මුනිදාස මේ වෙනට ප්‍රකාශ කරලා තිබුණා. සුනිල් සාන්තෙන් මේක නිවර්තිව තේරුම් ගන්නවා. මම හිතන්නේ ඉස්සර වෙලාම ඒ විවෘත ස්වරපරාසයන් සිංහල භාෂාවෙන් අපිට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ මෙන්න මේ කියන භාෂා පාරිශුද්ධවාදී ව්‍යාපාරය සහ සංගීතය පිළිබඳ ස්වදේශීය අපේම මේ උරුමයක් සොයාගෙන යාම කියන දෙක එකට එකතු වීමෙන්. ඒක මෙහෙම ආනන්ද ඉතාමත්ම ඓතිහාසික වූ සංසිද්ධියක්. ඒ නිසා තමයි සිංහල භාෂාවේ තිබුණු යම්කිසි ධ්වනි ගුණයක් තිබුණා නම් ඒ ගායනයේ මුසු වීම ආරම්භෙන්නේ එතනින්. ගායනයේදී මේක මූර්තිමත් වෙනවා. මේකට ජීවය ඔහු කවනවා. මම හිතන්නේ ඒක ඊටාත්ම නිවැරදිව වඩා සුනිල් සාන්තයන් හඳුනා ගන්නවා හඳුනා ගන්න දේ වඩා උච්ච තලයකට ඔහුට ගේන්න පුළුවන්. ඒ ගෙනීම නිසා හිමානන්ද WB මකුලුව සීදේශ් කුලතිලක කියන ලාංකික ජන සංගීතය සම්බන්ධයෙන් ප්‍රෝගාමි අත්දැක බැලීම් කළ විශිෂ්ටම සංගීතවේදීන් දෙදෙනාගේම ප්‍රමුඛ හඬපොට ඔහු තෝරගන්නේ අයිවනේ. ඉන්පසුව ලාංකික සංගීතයේ ලෝක සංගීතය සමග ඒ තියෙන සම්මිශ්‍රණය හඳුනා ගන්න කේමදාස භාවිතා කරන විශිෂ්ටතම මිනිස් කටහඬ වෙන්නේ අයවැඩෙන. ඒකට හේතුව තමයි මෙන්න මේ භාෂාවේ තියෙන ධ්වනි ගුණය ඉතා නිවැරදිව හඳුනාගත්ත මම ප්‍රමුඛ සංගීතඥය වශයෙන් සුනිල් ශාන්තියන්ගේ මඟ පෙන්වීම යටතේ ඒ උද්දීපනය කළ විශිෂ්ට ගායනා වේදිකා වෙන්නේ අයවැඩෙන නිසා. ඔබට මම කියන්න තියෙනවා. මට එතෙන් පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා. අයෝඩිනිස් ගුරුතුමා යටතේ ඉගෙන ගන්න දේ සහ එතුමා තමයි අපේ මේ කේමදාස පදනමේ ජන ගීතය ගැන්නුවේ. එතකොට මේ ආචාර්ය කේමදාසයන් සාමාන්‍යයෙන් කියන්නේ කේමදාස පදනමට ආවම උදේට එන ගුරුවරු කියන දේ ඒ විදිහටම කරන්න. හවසට මම ඇවිල්ලා මගේ පාඩමේදී මම කියන දේ නොකරන්න කියලා. අනිත් එක දැන් මේ සුනිශාන්තයන් සහ ආචාර්ය කේමදාසයන්ගේ එක්තරා විදියක වෙනස් වූ ගමන් මාර්ග දෙකක් හඳුනාගත හැකි මේ භාෂාව හරහා භාෂාවේ සුනිශාන්තයන් ග්‍රහණය කරගන්නේ මේ භාෂාවේ තියෙන ධ්වනිතාර්ථ කේමදාසයන් ග්‍රහණය කරගන්නේ රිද්මය මේ දෙක අතර තමයි අයෝඩේලසන් සම්බන්ධ වෙන්නේ කියලා මම විශ්වාස කරන්නේ එතෙන්දී දැන් අර භාෂාව කියන එකේදී මේ අර උච්චාරණයේදී ආචාර්ය කේමදාසයන් බොහෝ වෙලාවට ප්‍රකාශ කරන්නේ නිර්මාණයට අවශ්‍ය රිද්මීය ගුණය හදාගන්න සමහරක් වෙලාවෙදී භාෂාවේ පොඩි වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඇතම අවස්ථාවල් වලට ආචාර්ය කේමදාසයන්ගේ මේ නිර්මාණයේ විශේෂයෙන්ම මානසික විදේදී එහෙම සමහරක් වෙලාවල් වලදී කියලා තියෙනවා සමහරු මේ භාෂාව තේරෙන්නේ නැහැ කියන එක. එහෙමත් දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් එතනදී මම හිතනවා මේ මේ හැම තැනකදීම මේ අයෝඩිනසුන් නිවැරදි තැන හිටගත්තාය කියන ඒකට විශේෂ හේතුවක් තමයි මේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ හින්දුස්ථානි රාගධාරී සංගීතය ඔස්සේ අපි බලන්න පුළුවන් තරම් ස්වර කියන මිසක මේ එහි තියෙන අපිට අවශ්‍ය භාෂාවේ භාවයන් තීව්‍ර කරලා පෙන්වන්නේ නෙමෙයි. දැන් සුනිල් ශාන්තයන්ගේ ගායනාවල් වල අපි මේ කතා කරන මේ භාෂාව නදීක නිතරම පවසන්නුත් ඒකයි මම හිතන්නේ අපි කතා කරන භාෂාව භාවිතා වෙන තැනින්ම වගේ තමයි ගායනයන් සිද්ධ වෙන්නේ. දැන් ආචාර්ය කේමදාසයන්ට ඒක පොඩ්ඩක් වෙනස් කරනවා ඔහු. ඊට වඩා බ්‍රීදින් එකතු කරගන්න ඕන අපි මේ මේ හඬට ඊට වඩා ගැඹුරක් ලැබලා දෙන්න ඕනේ. එහෙම කියලා දේවල් ටිකක් එකතු වෙනවා. එතනදී මේ මට පැහැදිලිවම පේන්න තියෙන දෙයක් තමයි සුනිල් ශාන්තියන්ගේ සිට ආචාර්ය කේමදාසයන්ට එනකොට ආචාර්ය කේමදාසයන් අයිබෝඩිනසුන්ගේ වඩාම ග්‍රහණය කරගන්නේ තෙන හඬ කියන එක. ඔහුගේ නිර්මාණවලට ඔහු වැඩිපුර භාවිතා කරන්නේ මේ ස්ථානීය ඔහුගේ තියෙන ටෝන් කල එක කියන එක. හොඳයි මේ රෝහණ වීරසිංහන්ගේ තනු නිර්මාණයකට අනුව ගැයන ගීතයක් රත්නාරිවංශ ගීතය රචනා කළේ පෙර ගැයීම අයිවඩිනසන් ඒ වගේම සුනිද්‍ර සිංහ සහ දැමන්ත ජයසූරිය. හරි ගැයීමට ඉන්දිකාබු මාලි දුමිත් ගායන් සමග මිහිඳු ආරියරත්නට අපි ආරාධනා කරනවා ස්වදේශීය රටා වැඩසටහනට. මන්ත්‍රිත යන දියෝ කරන ඒ ගැයීම ගැන මේ තුන්දෙනා පළවෙනි වතාවට තමයි ඒ පෙරපෝලීම් වලින් තොරව මේ තිදෙනා එකට ගීත ගාන කළේ. දුමිත් ගයන්, මිහිඳු ආරියරත්න, ඉන්දිකා මාලි බොහොම ස්තුතියි ඒ ගැයීමට සහ රසනොන සහ ගැයීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. පරේෂණ භූමිකාව සඳහා සුනිකාන්තයන් එවැගේම කේමදාසයන් අයෝඩිනසුන් යොදා ගන්නවා. ඔහු සම්බන්ධ කර ගන්නවා. විශේෂයෙන්ම සුනිකාන්තයන් පසුව කේමදාසයන්. විශේෂයෙන්ම ලංකාවේ සංගීතයේ චිත්‍රපට සංගීතය සහ ගීතයේ ඇරවුම් ලක්ෂයන්හිදී හුව සම්බන්ධ කර ගැනීම. අපි අහලා මෙමු ගුම් ගුම් ගුම් බඹර ගීතය. සුනිසාන්තයන්ගේ පරේෂණ ගීතාවලි කියන ගීතයක්. ඒ ගීතය ඇසීමෙන් පසු අපි මේ කතාව ඉස්සරහට යමු. ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් මලකට ගුම් ගුම් වැලකට ගුම් ගුම් කලකට ගුම් ගුම් හනිකට ගුම් ගුම් මලකට රොණකට ගුම් ගුම් ගඟකට වැලකට ගුම් ගුම් උදයට සවසට ගුම් ගුම් ගුම් එමි හිත හනිකට ගුම් ගුම් මල් මාලා ගුම් ගුම් ගුම් වැල් දාලා ගුම් ගුම් ගුම් රොන් ගුම් නාලා ගුම් ගුම් ගුම් රුම් ගාලා ගුම් මලින් මලට ගුම් ගුම් ගුම් ගුම් වැලින් වැලට ගුම් ගුම් ගුම් ගුම් ගඟින් ගඟට ගුම් ගුම් ගුම් ගුම් රොණින් රොණට ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් මලින් මලට ගුම් ගුම් වැලින් වැලට ගුම් ගුම් ගනින් ගහට ගුම් ගුම් රොණින් රොණට ගුම් ගුම් මලින් මලට මඟකට වැලින් වැලට වැලකට ගනින් ගහට ගහකට රොණින් රොණට රොණකට මල් ගුම් මල් ගුම් මල් ගුම් ගුම් වැල් ගුම් වැල් ගුම් වැල් ගුම් ගුම් रज् गुण रज् गुण रज् गुं गु मय गुण मय रं गुं गुं गुं गुं गुं गुं गु गु මලකින් මලකින් ගුම් ගුම් ගුම් වැලකින් වැලකින් ගුම් ගුම් ගුම් ගහකින් ගහකින් ගුම් ගුම් ගුම් රොණකින් රොණකින් ගුම් ගුම් ගුම් අහරක් අහරක් ගුම් ගුම් ගුම් කවරක් කවරක් ගුම් ගුම් ගුම් බහැරක් බහැරක් ගුම් ගුම් ගුම් දෙවරක් දෙවරක් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් උදයට ගුම් ගුම් ගුම් සාවසට ගුම් ගුම් මලකට ගුම් ගුම් ගුම් රොන්දකට ගුම් ගුම් ගුම් මුලයෙන් තවසට වන විට බැන් විට ඉන් ඉන් මලකට රන් මිට මිනිරට ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුවන් ගැටේ ගුම් ගුම් ගුම් අවස් කුසේ ගුම් ගුම් ගුම් පවන් රැළේ ගුම් ගුම් ගුම් පාන්දරේ ගුම් ගුම් ගුම් එහා මෙහා ගුම් ගුම් ගුම් රැන් ගැහි ගුම් ගුම් ගුම් රූපියා ගුම් ගුම් ගුම් පියා බිදා ගුම් ගුම් ගුම් පියා සලා ගුම් ගුම් ගුම් නිකන්තලේ ගුම් ගුම් ගුම් තීන් තරේ ගුම් ගුම් ගුම් පියා සමයි ගුම් ගුම් ගුම් ගුවන් ගැබේ අහස් කුසේ පවන් රැළේ පාන්දරේ එක්ව මෙන්න රෑයු ගැහි රූපු කියා පියා විද පියා සලා නිමන්තසේ ඊ සැමේ පියා මගන් පියා මගන් ඊ ගුණෙන් ඊ ගුණෙන් පියා මගන් පියා මගන් ඊ ගුණෙන් ඊ ගුණෙන් පියා මගන් ඊ ගුණෙන් පියා අතෝසන දැක් මම හිතන්නේ ශ්‍රීසාන්තයන්ට ඔව් මම හිතනවා මේ අයිබෝඩ් එනිසුන් ඇත්තටම යම් ආකාරයක දේශාටකෙක් වගේ. ආ එක තැනක ඉඳලා කාලය තුල දේශාටකෙක්. සංගීත කාලය තුල. ඔහු මුල් යුගයේ අපේ පුනරුදු සංගීත නැත්නම් අපේ පුනරුදු යුගය. යුරෝපියානු පුනරුදු නෙවෙයි ලංකාවේ පුනරුදු කියලා මම විශ්වාස කරන්නේ. පූර්ව නිදාස් අරගලත් එක්ක යමලා කියන පුළුවන් නමුත් ඒ යුගයේ ඉඳලා නූතන සංගීත යුගය දක්වා මේ විද්‍යාව අරගෙන ඉන්නේ වාහකයා අවිලනිසු. මේ වේදය ගායන විද්‍යාව සහ ඥාන විද්‍යාව. ඒ කියන්නේ අයෝඩිනසුන් කේමදාසයන් ළඟට එනකොට ඔහු හුදෙක් හඬක් නෙවෙයි. ඔහු ඥාන සම්භාරයක්. ඔහු උකහාගත්තු ඥාන සම්භාරයක් තිබුණ සුල්තාන්තයන්ගේ ඉඳලා ජන නාදරතාව සීදේශ පුදුලකයන් මකුළුළු සූරින් ඔහු රැගෙන එන්නේ මේ ඉතිහාසය පුරා ලංකාවේ පුනරුදේ සිට නූතන හැරවුම් ලක්ෂ්‍ය කේමදාසයන් දක්වා සංගීත කාල මගේ සියලුම විද්‍යාව. මේ විද්‍යාව තමයි හේමදාසයන් විසින් භාවිතාවට කරන ලබන්නේ ඔහුගේ නිර්මාණවල ඔහුගේ පරිශ්‍රණවල. දැන් අපි මම කැමති අපි හතර දෙනා මේක ඉතාම සුන්දර ඒ කියන්නේ භාවාතිශය පවම් මොහොතක් මොකෝ අපිට සුනිල් සාන්තයන් මුණ ගැහින්නේ නැහැ අපි හතර දෙනා. අපිට සුනිල් සාන්තයන් හම්බෙන්නේ අයු ඩෙනිසුන් හරහා. අපි හතර දෙනාම අයු ඩෙනිසුන් එක්ක යම් කාලවලදී මේ සංගීත කාල යාත්‍රාවේ අපි වැඩ හම්බෙලා තියෙනවා. ඉන්දිකා සහ මම ඔහුගේ ගෝලයින් හැටියට ඉඳලා තියෙන ජනගායන ඒ නිසාම සුනිල්කාන්තයන්ගේ ගායන ඥානයන් අපතුල තියෙනවා. ඔහු රැගෙන ආයේ ඥාන ලක්ෂණ අපද දෙදෙනා තුල තියෙන ඒ නිසා. හේමදාසයන් ඔහුගේ නිර්මාණ වල තියෙන මේ මේ කියන්නේ පරිේශන පාර්ශ්වය කෙරෙහි ඔහු යන්නේ අත්‍තරම ආකෘතිකමේ වශයෙන්. සුනිල් කාන්තයන්ගේ පරිේශන සංගීත ආකෘතිය නැත්නම් forms of music, musical forms සංගීත ආකෘතියන් තුල කළ එකකට වඩා සංගීතයේ තුලම තියෙන මූලිකාංග පදනම් කරගෙන කරපුවා. මොකද මේ මොහොතත් අපිට සැලකිල්ලට ගන්න වෙනවා. මම මෙහෙම කතාවක් අහලා තියෙනවා නදීක රිෂාන්තයන්ගේ අර අපි ජනප්‍රිය ගීත කියලා අපි දන්න ගීත ඒවා ගැන වෙනම කතා කරන්න ඕන. ඒව ඔහු කියලා තියෙනවා මට අවශ්‍ය රසිකයා තාම නැහැ. අහන්න සුදුසු රසිකයා නැහැ. එයාවත් හදා වඩා ගන්න. ඒතර මම ඉස්සෙල්ලා ලොකු තාප්පයක් තියෙනවා අපි අතර. ඒ තාප්පෙන් එහාට මම පොඩි නූලක් දාන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ නූල පිටවස් මං ටිකක් ලොකු නූලක් දානවා. ඊට පස්සේ තව ඊට මම කියලා මම පස්සේ දවසක කඹයක් දානවා ලොකු ඒවා මං දානවා. ආ මේක දාන්න බෑ මට. එතකොට පරේෂ්ණ වගේ දැක්කොත් අපි දැන් මොහොතේ අහපු දේ අපාර කලින් කියපු දේ මේ සිංහල භාෂාව එක පැත්තකින් වාග් වාච්‍ය පරාසයේ හඳුනා ගන්නවා අනිත් පැත්තෙන් ඒක ධ්වනිය රිද්මය නේ ඒකත් මේ මේ මේ පොඩි පරිශ මේ අපි පරිශනාත්මක ගියේ තියෙනවා ඒතකොට අත් වශයෙන් තම අපේම භාෂාවේ ඕනම් කියන්න පුළුවන් අධ්‍යතන කියන්නේ නූතන සිංහල භාෂාව සංගීතයට ගෙන එනකොට සංගීතඥ ඔලුව නමාගෙන ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා බස් ගන්න මේවා හැදෙලෝ හැදෙලෝ අන්න ඒ වැඩේ දැන් අහගෙන ඉන්නකොට මට මතක් වෙච්ච දේ තමයි දැන් ඒ කියන්නේ ඔබතුමා කියනවා වගේ මේ අපේ මේ සංගීතයේ මේ පරිශනාත්මක ගමන් මගේ ආරම්භක තැන තමයි සුරේෂාන්තයන් ඉඳලා තියෙන්නේ දැන් බටහිර සංගීතවේදී මියුසික් uh, කම්පෝසර් මේ ෆිලිප් ග්ලාස්ගේ අයින්ස්ටයින් on the beach වගේ එකක් ගත්තම දැන් ඒකෙත් තියෙන්නේ ওই වගේම මේ රිද්මය පැත්ත ගත්තා එකම ඒ කියන්නේ තුනක් ඇතුලේ දෙකක් කියනවා ඒ කියන්නේ ආයි හතරක් කියනවා දැන් ඒකම තමයි පාවිච්චි කරලා තිබුණේ මේ ඔය ගුම් නිර්මාණය ඒක තමයි මම ඇත්තටම කියන්නේ ඔහුට තිබුණු සංගතක සංගීතමය සංගතක කොච්චර කුඩාද ඒ කියන්නේ දැන් වෙනකොට අපිට අන්තර්ජාලය කේම දාසයන්ට එනකොට අපිට තිබුණ කැසට් ලෝකයේත් එක්ක සම්බන්ධ ආචාර්ය ජීසි වර්ධනන් වගේ කෙනෙක් බටහිරතාව ඒ යම් ධාරණාවන් ඔහු රැගෙන ආවා. ඒ වගේ බොදු සම්බන්ධතාවන් බොහොමයක් වෙනවා කේමදාසයන් ඇති දැරි වෙන. නැත්නම් ඔහුගේ සංගීතය පරිපාකයට. ඔව් සුනිල්කාන්තයන් ඇත්තට මේ මුල් පුනරුද්ධ සමයේ හෙළහවුල සහ ඔහු පමණයි. ඒතර මේ භාෂා ලෝකයේ තුලම සහ සංගීතයේ තුල ඔහු හොයාගත්ත යම් සයිද්ධාන්තයක්. තුලමයි මේ පරිශ්‍රණය සිද්ධ වෙන්නේ. කලින් ගීතය ඇත්තටම තියෙන්නේ. තනිසුරේක ගීතයක්. නමුත් භාෂා ලෝකයේ තුල ඔබ කිව්වා වගේ මේක හැඟුම් කරණය කරනවා. ඒ භාෂා ලෝකයේ තුලම මේ බඹරුන්ගේ ගුමුගුම සහ බඹර ජීවිතය. ඒ භාෂා ධ්වනි ගුණය හරහාම හැඟුම් කරණය කරන මේ බඹර ලෝකය. සහ ඉන්දිකා කිව්වාගේ පැහැදිලිම මේ ධ්වනි රටාවන් දෙක තුන පොපොතුල දීපෝ ඛණ්ඩ නැහැ නේ මාත්‍රා ඛණ්ඩිල නැහැ. ඉතින් කේමදාසයන්ට වඩා බොහොම පැතිරිච්ච පදාසයක පරිශ්‍රණ වලට මූලික විය හැකි පරිසරයක් තිබුණා පමණක් නෙවෙයි මම නැවතත් කියනවා මේ අපි මේක අයිබඩිනිසුන් ගැන කතා කරද්දී මේ දෙපළ මේ අන්ත දෙක ගැන කතා නොකර බෑ මොකද ඒ ඒ ප්‍රතිපෝෂණීය තත්ත්වය කියන්නේ සුදසාන්තයන් විසින් නිර්මිත අයිබඩිනිසුන්ගේ හඬ බොහෝ දෑ ඉතිහාසය පුරා ගොඩනගමින් නැවල කේමදාසයන් සමග ප්‍රතික්‍රියා දක්වීම හරහා ලොකු පිපිලීමක් සංගීතමය හෙලිදරව්වීම් බොහෝ සිද්ධ වෙන නිසා. ඉතින් අපි හිතමු කේමදාසයන්ගේ වාසනාවට කේමදාසයන් සහ සුනිල්කාන්තට දෙන්නටම භාෂා ලෝකයේ බලපෑම තියෙනවා. සුනිල්කාන්තයන්ට තියෙන හෙලහවුල් බලපෑම. ඒ නිසාම ඔහුට භාෂා ලෝකයේ තියෙන ඒ එක්තරා විදග්ධ දේශපාලන කලාපයක් ඔහුට ඒ නිශ්චිත ඓතිහාසික මොහොතදී අපුවා. හේමදාසයන්ට භාෂා ලෝකයේ තුල තරම් ලංකාවේ කිසිදු සංගීතඥයෙකුට භාෂා ලෝකයේ පිටුබලය ලැබුණේ නැහැ. ඒ කියන්නේ ඉතා කුඩා සරල රොමැන්ටික් ගීතේ ධර්මශ්‍රී ගමගේ වගේ සරල රොමැන්ටික් සුලංකුරුල්ල වැනි ගීතක ඉඳලා ආචාර්ය දේශිකාන්තයන් ලිබ්‍රෙට්ටෝ රත්නා කළ මානසිකල වැනි භාෂා ලෝකයේ තියෙන ඉතා සංකීර්ණතරම භාෂාමය මැදිහත්වීම් සහිත සංගීත ආකෘතිය දක්වා ඔහුට ඒ පිටුබලය ලැබුණා. ඉතින් ගීතය එතනට භාෂා ලෝකයේ තුල තියෙන සංගීතය සහ භාෂාව තුන ඉතා පුළුල්තම පරාසයක්. ඉතින් මේ දෙදෙනා අතර අයිවර්ඩිනසුන් ඉතා ප්‍රබල ඥාන පුඤ්ජයක්. නැත්තම් ඥාන කෝෂයක් හැටියට වැඩ කරනවා. කියන කේම දාසේ මාදන විද්‍යාව කිව්වේ හරියටම. ටින කලාපේ තමයි ඔහු ගන්නේ අයිවර්ඩිනසුන්ගේ. හැබැයි අයිබොඩිනසුන්ගේ අපි දැන් මේ බටහිර සම්භාව්‍ය සංගීතයේ යම් යෙදුම් හරහා තමයි අපිට මේ හඬ පරාසයක් කියන්නේ නේද? මොකද හෙලහවුල එකවරක් කියලා තිබුණා සුනිල්කාන්තයන්ගේ හඬ, ඔහුගේ හඬෙහි පැතිරීම කියන එක ලස්සන වචනයක් සිංහල වචනයක් කියලා දුන්නා. voice vocal range කියන එක. හඬ පරාසය කියලා අපි දැන් කියනවා. මොකද ඒකට කියලා දුන්නා. අයිබොඩිනසුන්ගේ හඬේ තියෙන timbre එක, ඒ කියන්නේ තාන ගුණය. ඒ ධ්වනි ලක්ෂණ, ඒ හඬ වර්ණය කියන එක සුනිල්කාන්තයන් විසින් mold කඩන ලද හැඩගස්වන ලද ස්වරය. නමුත් හේමදාසයන් තුලදී මම හිතනවා මේ මේ පරේෂණ විශේෂයෙන්ම ටෝන් පොයම මානව හඬ පමණක් හඬ ත්‍රිත්වයක් පමණක් භාවිතා කළ යම් පරාසයන් තුනක භාවිතා කළ ගීතයේදී ඔහු ඉතා පහළ බැරිටෝන් බේස් කලාපය දක්වා ඔහුගේ හඬ පැතිරෙනවා. මම හිතනවා සුනිල් කාන්තයන් විසින් ශික්ෂාවට පාත්‍ර කරන ලද මේ ඉතාම රන්ස්වරය හේමදාසයන්ට ඉතා පහසුවෙන් භාවිතා කරන්නට හැකියාව ලැබුණා ඔහුගේ පරේෂණයන් තුලදී එහි තිබුණු ඒ සියලුම සකල විද ලක්ෂණ ඊළඟට අපි ගීතයක් රස විඳිනවා මේ සුරපුරට දයන්නේ මේ ගීතය ලුෂින් බුලස්සිංහන් රචනා කළේ කේමදාසයන් තමයි මේ ගීතයත් සංගීත නිර්මාණය කළේ අයි වඩින් සුන්නතුළු පිරිසයි ගීතේ ගානකලේ ප්‍රවේශේ අපායටද යන්නේ යන්නේ මෙන්න ප්‍රවේශේ නොමිලේ නොමිලේ හිත හිත ඉන්න විදක් නෑ තම තමාගේ ප්‍රවේශේ අපායටද යන්නේ යන්නේ වෙන්න ප්‍රවේශේ නොමිලේ නොමිලේ කිට මිට ඉන්න ඉඩක් නැහැ තම තමාගේ අපායටද යන්නේ යන්නේ පින්න ප්‍රවේශයේ අපායටද යන්නේ යන්නේ පින්න ප්‍රවේශයේ නොමිලේ නොමිලේ හිත හිත ඉන්න ඉඩක් නැහැ තම තමාගේ වාරේ වෙනවා චිත්‍රපටය විතර. සුනිසාන්තයන්ගේ විශේෂයෙන් 1956 1960 දී ආචාර්ය ජේම්ස් පීටර්ස් මහත්මයාගේ රේඛාව සහ සංදේශී චිත්‍රපට මේ දෙයම සංගීත නිර්මාණය පැවරෙන්නේ සුනිසාන්තයන් හට. හැබැයි පසුව සංදේශී චිත්‍රපටයේ පටගත කිරීම සඳහා ඉන්දියාවට යෑම ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඔහුගේ මතවාදය නිසා ඔහුගේ ස්ථාවර නිසා ඒ වෙනකොට ඔහු යවන්නේ අයිවෝ ඩෙනිස් පෙර කීයේදීම තමයි වොයිස් මාස්ටර් ඒ ගොසින් ඒ ගායක ගායිකවන් පුරුදු පුහුණු කිරීමේ කටයුතුත් පවරන්නේ ඔහුට. ලංකාවේ චිත්‍රපට සංගීතය තරම්ම ඔහුත් පැරණිය. ඒත් එක්ක බද්ධ වෙලා ඉන්නේ. ජයන්තමර සිංහ මහත්මයා ලංකාවේ සිනමා සංගීතය සහ ගීතයත් එක්ක අයිවෝ ඩිම්සන් ගීත වෙන සම්බන්ධතාවය ඔබතුමන් විග්‍රහ කරගන්නේ කොහොමද? අපි එතෙන්දී මේ වනන්ද පාවිච්චි කරන්න පුළුවන් වචනය තමයි මේ ජීවමාන පුරාවෘත්තිය කියන එක. ඒක පැත්තකදී 56 අර ලාංකික සිනමාව වශයෙන් රේඛාව ආරම්භ වෙන වෙලාවේ මසිලුනි ජයකොඩිතුමන්ගේ විරිඳු ආකෘතියේ ගැයුම රේඛාව සිනමා කෘතියට ගයන ඔහු ඊපස්සේ සංදේශය සහ ඉන්පසුත් වශයෙන් මට මතකයක් තියෙනවා මේ කවුද හරි කියන සිනමා කෘතිය සඳහා මේ වාසනාවේ දාදු කැටය අපේ ජීවිතය කියන ගීතය. ඒක විශේෂයෙන්ම ඒ කියන්නේ අර ගායනයේ තියෙන මේ වෛචිත්‍රය, ඒ විවිධ හැඩතල කීපයක් ගායනා කරන මම හිතන්නේ ඒකට සහායකාණ්ඩෙන් වික්ටර් රත්නායක දායක වෙච්ච ගීතයක්. එහෙම එන එක සිංහල සිනමාවේ යම් කිසි විදිහක දේශීය ආරම්භයක් වශයෙන් දකිනවා නම් ලෙස්ටර්ගේ සිනමාව අපි දන්නා සිනමාවේ ඊළඟ දෙවනේ ලාංකික සිනමාවේ සම්දිස්ථානයේ නියෝජනය කළ සිනමා කරුවා තමයි ආචාර්ය ධර්මසිනපති රජපියත්‍රිණ ගෝදා සමගත්. දැන් ඔහුගේ සිනමා කෘති වලදී විශේෂයෙන් බමුරේ වෙච්ච සිනමා කෘතිය ඒක මම හිතන්නේ මේ ආචාර්ය පතිරාජගේ සිනමා කෘතියේ තියෙන මූලික තේමාව උද්දීපනය කිරීම සඳහා මිනිස් කටහඬ උදේ ගායනය නෙවෙයි කියන්නේ මිනිස් කටහඬ දැන් කේමදාසෙහිදී උපයෝගී කරගෙන සංගීතයේ විශිෂ්ටතම මේ සම්දිස්ථානයක් ලාංකික සංගීත සංස්කෘතියේ ඒ සංගීත සංස්කෘතියේ ඒ විශිෂ්ට දායකත්වයට අපූර්වතම මේ මිනිස් කටහඬ දායකත්වයේ සපයෙන්නේ අයිවඩික්සන්ගේ මම හිතන්නේ ඒක දැන් අපේ වුණතරම් ගායකයන් පසුබිම් ගායනයේදී සිනමාවට යම් විදිහකින් දායක වෙලා තියෙන වෙන පුළුවන් නමුත් සමස්ත සිනමා කෘතියේ ජීවයෙන් බැහැර කරන්න බැරි. ඒ අයින්ද්‍රිය සම්බන්ධතාවක් තියෙන ප්‍රථම ගායනයේ වශයෙන් මම දකින්නේ අයිවඩෙන්සන්ගේ උදුම්බරහිනේ යනවා කියන ගීතය. ඒක ලංකාව විතර නෙමෙයි මම ලෝක මට්ටමින් ගත්තත් විශිෂ්ටයි. ඒ ඒ ඒ ප්‍රාණය එහෙට ගලවන්න බෑ. ඒ කියන්නේ ආත්මය සහ ශරීරය වගේ එකට බැඳෙනවා. දැන් එතෙන්දී ඒ සිනමා කෘතියේ අර්ථ තීව්‍රත්වය සඳහා ඔහුගේ හඬදායකත්වයේ මම හිතන ලංකාවේ නදීක ඒක නිසිපමණින් මේවා ඇගවීමට ලක් වුණාද? ඒ සුවිශේෂතාවන් කොතරම් ඒ ඒවාගේ අර්ථෝද්දීපනය සඳහා දායක වුණාද කියන එක ලංකාවේ සාකච්ඡාව නෑ මොකද ලංකාවේ අත්‍යවශ්‍යම කලා විචාරය සම්බන්ධයෙන් තියෙන විශාල අඩුපාඩුකම් රාශියක්. ඒ නිසාම අපිට අයිවඩින්ස් වගේ වෙනි ඒ ගායන පෞරුෂයක තියෙන වටිනාකම් සමහරට තේරුම් යන්න තවත් බොහෝ කලක් ගත වෙයි. උදුම්බර වගේ ගීතයක් දැන් හැදෙලුම. අනිත් එක මම අදතුමා මාපුගල් කතා ඒකම මේ විරාත්මක කතාව කියන්නේ ලංකාවේ සංගීත ඉතිහාසය ගත්තත් ඒ සංගීත කාල යාත්‍රාව ගත්තත් ඒ ඒ චාරිකාව ගත්තත් ප්‍රධානතම චරිත දෙකත් එක්ක තමයි ආයුබෝඩින්සුන් සම්දාහනගත වෙන්නේ ඍජුවම. ඒක සහ බරපතල ලෙස. සිනමාව ගත්තත් එලසම. මොකද්ද මේක අහම්බයක්ද? ඈ දැන් සංදේශී චිත්‍රපටය ලංකාවේ පුරෝගාමී සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීට්ස් මහත්මයා ලාංකීය يعني සිනමාව වනාහි සංස්කෘතික ප්‍රකාශනයක් කියන යම්මාකාර ගස්රමුන් වගේ කුරසෝ වගේ ආසියානු සිනමාකරුවෙක් වෙනපු ප්‍රකාශනය ලම්මාසාලයේ මේ තුල ස්ථාපනය කරන මේ සිනමාව කියලා කියන්නේ යම්මාකාර සංස්කෘතික ප්‍රකාශනයක් කියන. ඊ පුරෝගාමී හැටියට සැලකන්න පුළුවන් සහ නූතන සිංහල සිනමාව කියන එකේ ප්‍රධාන බලපණු හැටියට සැලකන්න පුළුවන් ලෙස් ජේම්ස් කියන මහත්මයා. එතකොට එහි ඊටාම තීරණාත්මක තරුණ අපගමනය. මේක දේශපාලනික ප්‍රකාශනයක්. මේක මානවීය ප්‍රකාශනයක්. කියන තරමට කියන්නේ පතිරාජය. මේ දෙන්න තමයි මේකේ කතාවේ යොදවන හැටි සලකන්න පුළුවන්. මේ තියෙන ඒ දෙන්නගේ මේ ප්‍රධානතම මේ නිර්මාණ වල ප්‍රධානතම හඬ සංඝටකයේ වෙන්නේ අයිබෝඩෙන්සුන්ගේ. ඒක හම්බයක්. ඒක පැත්තෙන් දාසෙන් සුල්සන්තය. ලෙස් ජේම්ස් පීරිස් පතිරාජය. දැන් ඇත්තටම මහතුතුමා කියනවා මේක හිතාමතා අපි නොදන්නා ගමෙන් අමතක වෙච්ච දෙයක්. අපිට එහෙම විද්‍යාවක් නැති නිසා මේවා පෙරාගෙන මේවා විශ්ලේෂණය කරගැනීමේ විද්‍යාවක් නැතිවීමේ අර්බුදය. ආ දැන් අපි ගත්තොත් ඒක විශේෂම උතුම්බරහින වෙනව ගීතේ මූදාශිත ජීවිතය විස්තර කරන තවත් අපි තුමු සත්සමුදුරු සත්සමුදුරු චිත්‍රපටයේ තේමා සංගීතයට දීලා තිබුණේ හඬට ඉතා පසු තැනක්. ඒ හඬ යම් අර අපි කියන්නේ singing in unison එකට ගායනා කරන කෝරස් එකක් වගේ තමයි මේ හඬ තියෙන්නේ. සංගීත බහඳ පසුබිම් කියන වචනේ පසුබිම්ම තමයි. නේද මේ මේ හඬ කියන්නේ. නමුත් සංගීතය සංගීතය තුළින් එක්තරා දෙයකට සම්මතයක් සංගීතඥයා උතුමා මේක මේ මතු කළ හැඟුම් කරණය කළා. කියන්නේ මේ මේ සංඥාර්ථයන් සියල්ල සංගීතයෙන් උහු ගෙනාවා මේ වෙන මේ කියන්නේ භාෂා ලෝකය තුළ අපි මුහුද හඳුනා ගන්න සංඥාවන් දක්වා. ඒ තමයි ආශ්‍රයක වැඩ. හැබැයි මේ හඬ තිබුණේ අර ඔබම කිව්වාගේ එතන පස්සේ තිබුණේ. හේමදාසයන්ගේ බඹරවැල් චිත්‍රපටයේ සංගීතය එතනට ගියේ නෑ අතට. තාම සුළු සංගීත භාණ්ඩ ප්‍රමාණයක්. ශ්‍රී තමිලයේ ටෙලෝ වයලින් සහ යම් ඝන භාණ්ඩ කීපයක් එතකොට මේ ඕබෝ වගේ සංගීත භාණ්ඩයක්. සංගීත වෘන්දය කියන එකක් නමුත් ගායන වෘන්දය කියන එක තමයි මෙතන තියෙන්නේ. හඬ හඬ තමයි කාර්යකාරකම. දැන් මට මතකයි කුඩා කාලේ මම ওই ගීතය ඉස්සලම තුනේ පන්තියේ. උදුම් ප්‍රායන මට ලොකු ප්‍රශ්නයක් මේ කොහොමද එක්කෙනෙක් මේ මගදී තව ආයි කියන්නේ කියලා. යාගේ හඬ යනවා. යා ආයිත් කියන. යා කියන ගමන් ආයිත් කියන. ඉතින් මේක ඇත්තටම මේ ඒක පස්සේ කාලේ අපි ලොකු වුණා. මේක අපේ සංගීතඥයොත් පස්සේ අඳුරගත්ත කෙසේ වෙතත් මේ උතුම්බරා හිනා යනවා ගීතයේදී ඉතා ඉහළ හඬ පරාස යන අර වේදනාකාරී මේ මානව කාශයගේ වචනුනත් අතර මම මේ ඉපෙරේද අපේ චිත්‍රපටයක ගීතයක් ලියපු චරිතයකට මම ගිහුවා හත්ලව මෙහෙම චිත්‍රපටයේ ගීතයක් ලියනවා උතුම්බරාට වඩා එහා ගීතයක් ලියනවා ආශාලෝකයේ තුලේ දසදහසක් සම්මස් ඇට ඒ වගේ යදු ඉතින් ඒකේ ඉතා ඉහළ කලවරදී හුස්මට මුළු ලෝකේ වසා ගන්න එවැනි ඉතා ඉහළ පරාසයේ අර වේදනාවෙන් ඒ ඒ චවෙන් කෑ ගහන හඬවල් වලට භාවිතා කරගන්න ලැබුවේ අයිබෝඩ් විසින්ගේ හඬ ඒ වගේමයි තම සංයමය සහිතව ඒක පහළ පරාදේ මතකයි අපිටත් අවස්ථාව ලැබුණා කේමදාසයන්ගේ මේ පිරිනමන් මංගල කැන්තාකාවේ මම බේසින් කළා ඔබ සොප්‍රානෝ සිං කළා මුලින් අයෝඩෙනිසන් බේසින් කළා තාපාල පරටි රන්මය යෝධමය යගුලියක් වෙන වරටි හන. ඒ කියන්නේ ඒකේ මාස්ටර් නම් එක එක නිර්මාණවලදී බොහෝ වෙලාවට එක එක විදිවලට මේ මේ පැහැදිලිව. දැන් අපි හිතමුකෝ මේ මේ විශේෂයෙන්ම බිමට වඩින් ස්වර්ණමාලි කුමාරේ ගීතේ කිරියම්බරුවෝ කියලා එකක් මේ මේ තෙල්නාට්‍ය. සුදත් මහදිවුල් වැව අධ්‍යයනය. මගේ කිරියම්බරුවෝ මමට පරෝ ජන සිත තම ඔපරාමේ මම හිතනවා මේ අර දෙනසුන්ගේ ඔපරාමේ මම හිතන කොකාට ඉන්ද්‍රදත්ත කුමලත් එක්ක මේ මේ මානසිලේ මම කැමති ටිකක් සංකීර්ණ තේමාවක් යන්න මේක දොරාරින්න අපිට කතා කරන්න මම දන්නේ අච්චර දුර යන්න බැරි වෙනවොත් මේ මහාචාර්ය ජයන්තයන් මතු කරපු එක තම වැදගත් තැනක් මට අයෝ දිනවස් සහ කේමදාස එකට අපි නැවත බලද්දී මේ වගේ තේමාවක් ප්‍රයෝජනවත් වෙන්න වෙයි. වෙන පශ්චාත් විජිත යුගයේ ඒක කලින් පටන් ගන්න පශ්චාත් කිව්වට කලාවේ කලාවේ දේශපාලනික පැත්ත බලද්දී අපිට තිබිච්ච කලාව විතරක් නෙවෙයි අපි ජන සමාජයක් විදිහට අපිට තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නේ අපේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම. අපි කවුද කියලා කියන්න ඕන කලාව හරහා. එතකොට මේ යුගයේ එන අපි අර පුරෝගාමී කලා නිර්මාණ ඔක්කොම බැලුවහම එකන විදිහට ওই දේශීය කියන අදහස ඒකේ තිබුණා. අපි ලෙස්ටර් ජේම්ස් විස් බැලුවත්, චිත්‍රසේන බැලුවත්, මාටින් වික්‍රමසිංහ බැලුවත්, 43 කණ්ඩායම බැලුවත් සහ එතනින් පස්සේ සුනිල් ශාන්ත ආදීන් එන්නේ ඒ ප්‍රවර්ගයට තමයි එන්නේ. අපි අපිව හොයාගැනීමේ මහා ව්‍යායාමයක හිටපු වෙලාව. අපිව ස්ථාපනය කරගන්න ඕන. අපි කියන්න ඕන ලෝකෙට මේ අපි මෙන්න අපේ හැටි කියලා. එතනට අයිති විශේෂ ප්‍රතිවිරෝධතා සමුච්චයකුත් තියෙනවා. මොකද අපි එක පැත්තකින් අපිට අපේ අනන්‍යතාවය කියලා කියන්නේ මේ වගේ දෙයක් ලෝකේ වෙනව නැහැ. අතන වෙන දැන් අපි උදුම්බරා ගී යහුවා. ඒක තාම පැහැදිලි ශ්‍රී ලංකික. වෙන ලෝකේ කොහෙවත් එහෙම ගීයක් ඇහෙන්න විදිහක් නැහැ. හැබැයි මේක තියෙන සියුම් තැන. දැන් ඒක තමයි මම හිතන්නේ සමහර සුනිල් ශාන්තත්ේ ප්‍රතිරෝධේ අහු වුණා. ඒක සාමාන්‍ය ස්වභාවිකයි. දැන් එතුමාගේ තිබිච්ච ප්‍රධානම උනන්දුව තමයි මේ වෙලාවේ දේශපාලනික වශයෙන් අපි ඉන්දියානු නෙවෙයි කියලා කියන්නේ. අපි වෙන දෙයක් වෙනවා කියලා. හැබැයි එහෙම කියනකොට අවිඥානිකවද සවිඥානිකවද මට ඉඳන අවිඥානිකව කියලා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ යුරෝපයට විවෘත වෙන්නේ. ඒක යුරෝපීය නාදාභාෂය, ගායන ශික්ෂණය ආභාෂය ගැනීමේ ගැටලුවක් තිබුණෙත් නැහැ. නේද අපි ඉන්දියාවනේ මොකද හැමතිස්සෙම එළියට පෙනුනේ විශේෂ ඉන්දියාවට පෙනුනේ අපි ඉන්දියා කෑල්ලක් වගේ. එතකොට ඒක නැහැ නෑ අපි ඉන්දියානෝ නෙවෙයි කියලා කියන්නේ. නේද අපේ ඉන්දියාවට යන්නවත් කැමති නැහැ. සාපදාන දිගට දැන් රත්නජාංකර එක්කත් වෙච්ච හඬුව ඔක්කොම ඔය රාමයතල තියෙන්නේ. දැන් මෙතන තියෙන අපි පරිස්සමෙන් අනාගතයට කල්පනා කරගන්න වැඩ. ඇත්ත තමයි. අපි වගේ අපේ දැන් කේමදාසයන්ගේ සංගීතය බලුවාම මේ යුගයේ අධ්‍යතන ලෝක සංගීතයක අපි ගිනිච්ච අපේ ස්වභාවය තමයි තියෙන්නේ. හැබැයි ඒක ලෝක සංගීතකෝත් කොටසක්. ජාත්‍යන්තර විශ්ව සංගීතයේ කොටසක් ඒක. අනන්‍ය කොටසක්. ඒකට කියන වෙන අයකට අහලා අඳුන ගන්න පුළුවන් මේක සංගීතය තමයි. මේක තමයි ඉහළ සංගීතයක්. ඒ අන්නේ විශ්ව භාෂාවට පරිවර්තනය කිරීමේ මොහොතකුත් තියෙනවා ඒකේ. දැන් තියෙන කතාව මේ මම හිතන්නේ. මේ අපි අපිව සදාගනිද්දී ඒක ඇත්ත වශයෙන් ලෙස්ටර් ජේම්ස් කරා සරච්චන්ද්‍රයන් කරා 43 කණ්ඩායම කරා අපි කිසි සීමාවක් නැතුව නූතන අපි හෝමාරුවේ තියෙන අනිත් ලෝකෙන් ගත්තා. ලෝකෙන් ගැනීම මේ අනන්‍යතාවයේම කොටසක්. එහෙම නැතුව අපිට අපිට වෙන එකක් නැහැ. දැන් මේක හරි සංකීර්ණයි. මම මේක දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අදීක අපි මේවන් විශ්ව නීතියක් මේ වෙලාවේ කියන්නේ මනුෂ්‍ය සම්බන්ධයෙන් අපි මේ උදාහරණයක් ගමු. මොකද එතකොට මේ කේමදාස් සහ මම එක්තරා විදිහකට අයෝඩිනිස්ව ඒගොල්ලන් තියෙන මහා ආශ්චර්ය පා ගන්න පුළුවන් කියලා මම කියන්නේ මේ පාරේ. ඔබ අවුරුදු 5 දී නදීකනේ ඔබේ නම. ඔබ නදීක. දැන් ඉන්න නදීක ඒ අවුරුදු පහෙන් අධික නෙමෙයි නේද? හොඳටම පැහැදිලි. කොච්චර වගේද ඔබ හිතුවා? සම්පූර්ණ වෙනස්ද? ටිකක් මොන හරි තියනවද? ඒ කොටස් තියනවා. නමුත් එයා නෙවෙයි. සාල වශයෙන් වෙනස් නේ. ඔබ ඔබුනේ කොහොමද කියලා බැලුවොත් අනකටව නදීක නොවන දෙයක තිබිච්ච හෝමාරුව. නොකඩවා නොක් නදීක. නදීක නොවන තේවලද හෝමාරුව තමයි ඔබ ඔබ විවිධ කතාව. නදීක වගේ වෙන කෙනෙක් නෑ නේද ලෝකේ. හැබැයි අනිත් අය නැත්තම් නදීක නේ. අන්නේ කැලල තමයි අපිට අමතක වෙන්නේ. අපේ කලයි. අපේ කලාව කලාපේ කලාව විශ්ව කලාව නැතුව අපි නැහැ. ඒක කේමදාස දැනගෙන හිටියා. ඒ කේමදාස දැනගෙන හිටියා අන්නේ මම හිතන්නේ එතනට තමයි මේ සම්පූර්ණ ප්‍රතිවිරෝධයේ ජය අරන් බය නැතුව පොළොවේ පාය ගහලා මේ ගනුදෙනුවට ගිය එතනදී අර ඔබ කලින් කිව්වාගේ මේ එකතු කරගත්ත එකතු කරගෙන ආපු මහා හඬ ප්‍රඥෙක් හිට හේමදාස. ඒ තමයි මේ බොඩින්ස්. එතකොට බය නැතුව එකතු කරනවා හැම පැත්තෙම. එතකොට මේ අනන්‍යතාවය තමයි සුවිශේෂයි. ඒක ශ්‍රී ලාංකිකයි. නමුත් ඒක අනිත් එකතු කිරීම නැතුව හුවමාරු නැතුව හැදෙන්න විදියකුත් නැහැ. ඔව් ඇත්තටම ඒක ඉතාම වැදගත් කාරණයක් තමයි. කියන්නේ අනන්‍යතාවය සොයා ගැනීමේ අර්බුදය එන්නෙම මම හිතනවා විශේෂයෙන්ම අපිට ඒක තමයි ඒක ප්‍රතිගතාවය. කියන්නේ අපිට අනන්‍යතාවය සම්බන්ධ අර්බුදය එන්නේ යුරෝපයත් එක්ක. ඔව් විරාජ්‍යවාදයත් එක්ක. නෑ මම පුංචි කාරණයක් කියනවා. මේ දේවාර ස්පූර්ය සේනගේ තියෙන කතාවක් ඔහු කියපු කතාවක් ඔහු අපේ ගවේෂණය කරන්නේ අපේ මේ ජනගීය ජනගීය මොකක් ගවේෂණය කරපු කියන්නේ විද්වතෙක් කියලා කියන්නේ. ඉතින් ඔහු ඒ තරම්ම යුරෝපීය සංගීත හොඳින් දැන සිටියා. ඔහු කියලා තියෙනවා සිංහල ජන සංගීතයයි නැගෙනහිර යුරෝපයේ ජන සංගීතය අතර මොකද්ද සමානකමක් තියෙනවා නැත්නම් මොකද්ද සාම්‍ය ලක්ෂණ තියෙනවා කියලා මම හිතුවා හරියටම හරි කියලා. මම ගාන කොයි බල්ගේරියාවේ හංගේරියාවේ මත රුසියාවේ ජනගීත අහලා විශේෂයෙන් බල්ගේරියාවේ අහනකොට සමහර දේවල් පේනවා. නෑ ඇත්ත තමයි මේ කියන්නේ කියලා. ඒකට මේ මොකක්ද මානව විද්‍යාත්මකව අපි හොයලා බැලුවොත් මේ වගේ සම්බන්ධකම් ඇත්ත වශයෙන් අපි ලංකාව හරි බුදුන් දනක්නේ. ලංකාව එක්තරා අවස්ථාවකදී අපේ ලක්ෂණය තමයි අපි දූපතක් වුණාට දූපතක් නෙවෙයි. අපි මේ ලෝකේ සියලුම සම්ප්‍රදායන් සංස්කෘතියන් ආගම් සංස්කෘතිය සම්ප්‍රදාය මේවා හැම වෙච්ච දණක්. පර්සියානු සංගීතයේද මන්සලක් නේ. මන්සලක්. එතන මෙතන පුදුම දේවල් වෙන්න පුළුවන්. ඉතින් මම පුදුම වෙන්නේ නැහැ. ඔය කොහෙද ඈතක දෙයක් හදිසියෙක ලංකාවේ දැහුණොත් පුදුම වෙන්නේ අපි කියලා අපි බාර ගන්න බෑ. දැන් අතන ඔබ කිව්වට පස්සේ බලද්දී දැන් විශේෂයෙන්ම ලංකාවේ ජනගායනා අතරින් විශේෂම වෙනස්ම හැඩය ගන්න වැළපුම්ගේ. යශෝදරාවගේ. එහි ස්වර දැක අපි සාමාන්‍ය ස්වර 3 4 පරාසයෙන් ඔබට යනවා විතරක් නෙවෙයි ඇක්සිඩන්ටල් සොල්දන්නේ. දැන් ඒ කියන්නේ ඒ ශෘතිය තුල නොමැති මේ ස්වර. ඒ විශේෂයෙන්ම මධ්‍යධර්ණී කලාපේ ජන සංගීත ක්‍රීඩය වගේ ග්‍රීසි වගේ ජන ලැමෙන්ටේෂන් සංගීත ලැමනාපගී. දැන් ඒක මේ මේ අපි ගත්තොත් එහෙම නිල වශයෙන් ගත්තොත් අර මේ චිත්‍රපටය මියුනික් මියුනික් චිත්‍රපටයේ තේමා ගීතයි ලංකාවේ යතුරුදා වැඩපිළිවෙල අතර ඉතාම කිතුනාදිත. ඉතින් අපි කවදාවත් කියත් මේක ග්‍රීසියවත් මතධාරණය කළා කියලා අපි දන්නේ නැහැ ඒක අපේ ජෛව විද්‍යාව වගේම අපි පස්සෙන් ගත්තොත් අපේ ඇස්වල පාට කොණ්ඩේ හැඩය ආදී විතරම් වෙනස්ද වගේ ඒකත් ඇත්තටම ඉතාම මිශ්‍රිත යමක් හැබැයි යම් දේශපාලනික හේතුවක් නිසා අපිට අපේ අනන්‍යතාවයක් කියලා එකක් යම් කඳවුරකට විරුද්ධව ඔබ කියනවාගේ ප්‍රතිගතාව වෙන්නේ අපි අරන ගැටෙන්න ඕන ඕන හේතුව දෙන යුරෝපෙත් එක්ක. නමුත් අපි ගැටෙන ඉන්දියාවට. නදීක මම හිතන් හිටියේ මේ මෙතෙන්දී කතා නොකර ගීත ශ්‍රවණය කිරීමට ඉඩ දෙන්න ඕනේ. නමුත් මට කතා කරන්න සිද්ධ වෙනවා. හේතුව <clears throat> දැන් ඔබ ඉතින් වැදගත් මේ ප්‍රශ්නයක් වැද කරුණක් මත කරා. දැන් අපි මේ මේ අදහස් දැක්වීමෙන් සම්බන්ධ වෙලා එන හතර දෙනාගේ රූපකායන් සහ ශාරීරික ව්‍යුහන් ගතපද හතර ගියා. කිසිදු මේ අපි මෙතන යුරෝපීය යම්කිසි රටක මේ සිව් දෙනෙක් මෙතන හිටින ඕන් සිව් දෙනා හඳුනා ගැනීමට තියෙන පරාසය නිසා අඩුයි. නමුත් අපේ පරාසය නිසා පුළුල්. මම හිතනවා අයිව ඩෙනිස් සහ මේ මේ අපේ සංගීත සංස්කෘතියද ඔබ කියන මෙන්න මේක මම හිතන්නේ මේ නන්දදේව විජේසේකර ඉතාමත් මනවින් කියනවා මනෝවිද්‍යාත්මකව ලංකාව විශාල මේ අර සංස්කෘතික කලාපෙන් රාශියක හුවමාරුවෙන් නිර්මාණය වෙච්ච බහු සංස්කෘතික අනන්‍යතාවක් වෙනවා ජන ප්‍රජාවක් වෙනවා. අනේ ඒක මම හිතනවා අයිවර් ඩෙනිස්ගේ ගායනය ඇතුළේ අපි හතර දෙනා අතර තියෙන හතර ආකාරයේ ඔහුගේ ගායනය ඇතුළේ ප්‍රතිමූර්තිමත් වෙනවා. හොඳයි එසේනම් අපි දැන් රස විඳින්නේ බුදුම්බරා ගීතය W ජයසිරි මේ ගීතය රචනා කළේ පෙන්සිරි කේමදාසන් සංගීත නිර්මාණය කළේ බඹරවි චිත්‍රපටයේට අයිබෝඩිනිස් ටීම් ජයරත්න ඇතුළු පිරිස ගීත ගාන කළේ අද ගැයීමට නදීක ගුරුගේ ඉන්දිකා කුමාලී සමග මිහිඳු ආර්යරත්න අපි ආරාධනා කරනවා සුදේශ රටාට ගායනට සනසෙන එක හැම වෙලාවකම හිරවා හින හිරවා හින හිරවා උඩට ගලා මහමුදු මගුලට ගලා හිරුපා යන්නට සත්පුරු හිරුපා යන්නට මහමුදු මගුලට ගලා මහමුදු මගුලට ගලා සත්පුරු හිරුපා යන්නට සත්පුරු හිරුපා යන්නට එතනම අපි අද අපේ වැඩසටහන මෙතකින් නිමවටපත් කරනවා. අද අපේ නිෂ්පාදන කණ්ඩායම ඔබට හඳුනා දෙන්න මුලින්ම වාදක මණ්ඩලය වයලින් වාදනය WJ උපාලි, දර්ශ රත්නායක, සිතාර් වාදනය දිලෝෂ රත්නායක, බස්නලා ශාන්ත සමරනායක, කීබෝඩ් හසන්ත ජයලත්තුන්ගේ චාමර හපන්ගම, ගිටාර් නිහල් ප්‍රියන්ත පෙරේරා, සුදා දිල්රුක්ෂ, තබ්ලා විදිත රණවීර, ඔක්ස්ෆර්ඩ් සිට ධර්මරත්න සංගීත අධ්‍යක්ෂණය සහ මෙහෙයවීම සුසන්ත මధుරා පෙරම. අපේ නිෂ්පාදන කණ්ඩායම නාද සංකලනය තරිදු දිසානායක සමග සඳරුවන්. ලියනගේ මැදිරි සහාය හේමචන්ද සිරේ චන්ද්‍රසිරි වික්‍රමසිංහ සමග ඇසී අතුල සිරේ කාර්මික නිලධාරී කුමාර් ලියනගේ අද නිෂ්පාදනය කළ වැඩසටහන මාර්ෂ්ලා ප්‍රනාන්දු සහාය නිෂ්පාදනය බද්දජිත් සෞම්‍ය අධීක්ෂණය කළේ සිංහ සේවාධ්‍යක්ෂ මහතිය ජයතිලක මම Himananda Rajapaksa Sri Lanka Telecom PO TV channel 365 සිරුම කාර්ය මණ්ඩලයට ස්තුතියි අජන්ත සෙනවිරත් මහත්මයා මේ විශේෂයෙන් මතක් කරනවා මේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස PO TV අපිට මේ දායකත්වය ලබා දෙන්නේ passou